චපි වේදනා බුත්තා මයා පරියායේන අට්ඨ රස වේදනා බුත්තා මයා පරියායේන චක්ඛින් සාපි වේදනා බුත්තා මයා පරියායේන අට්ඨ සතම්පි වේදනා බුත්තා මයා පරියායේන දේසිතෝ කෝ ආනන්ද මයා ධම්මෝ උච්චි වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නත්. ජයමක රූපාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ පිරිසුදු බුද්ධ වචනය. ඒ ආකාරයෙන්ම සමාජගත කරන්නට දරන වෑයම. ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ සඳහා පළමුවෙන්ම තෝරගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය. මජ්ක්‍ධිම නිකායේ මේ වෙනකොට පිනතුන් දන්නවා. මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක සහ උපරි පණ්ණාසක කියලා ග්‍රන්ථ තුනක් තියෙනවා. මේ ග්‍රන්ථ තුනේම තියෙනවා සූත්‍ර දේශනා 152ක්. එතකොට පළවෙනි ග්‍රන්ථය වුණ මූල පණ්ණාසකය මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. එන සූත්‍ර 50 අවසන්. දැන් දෙවෙනි ග්‍රන්ථය විදිහට සැලකන මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර දේශනා තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ. එතකොට දෙවෙනි පඤ්ඤාසකේ නවවෙනි සූත්‍ර ධර්මයේ තමයි අද දවසේ අපට දේශනා කරන්න තියෙන්නේ. සූත්‍ර දේශනාවේ නම බහු වේදනීය සූත්‍රය. මොකද්ද නම මේකේ? බහු වේදනීය සූත්‍රය. පින්වත්නි අපේ ජීවිතවල මේ සංසාරගත ස්වභාවයට අනුකූලව විවිධ අවස්ථාවල විවිධ පරිසරයන්හිදී විවිධ දේවල් හේතු වෙලා කායික මානසික පීඩා ඇති වෙනවා. ඊළඟට අපිට උපාදානය වෙලා ඉන්න පිරික්සින්නවා නම් දේවල් කියනවා අනේ උපාදානය වූ ජීවී හෝ අජීවී හෝ සංස්කාර ධර්මයන් යම් යම් උපද්‍රව රෝගාබාධ කරදර දුක් දුම්නස් ඇති වෙනකොට අනේ ඒව නිසා මොකද වෙන්නේ කායික මානසික පීඩා Tamanට ඇති එතකොට මේ දුක් කරදර පීඩා හමුවේ Tamanට ඇතිවන දුක් කරදර පීඩා හමුවේ හෝ තමන්ට උපාදානය වෙච්ච අයට හෝ දේවල් වලට වෙන ව්‍යසන හැමුවේ තමන්ට ඇති වෙන කායික මානසික පීඩාවලදී බොහෝ අය මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පිහිටිල්ලන ගතියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතේ බොහෝ කාලයක ඉඳලා මම දුක් විඳිනවා අනේ මට මේ දුකෙන් ගැලවෙන්න උදව් වෙන්න අනේ භාග්‍යතුන් වහන්සේ මම මේ සංසාර ගමනේ මොනවා හරි අකුසල කර්මයක් තමයි මේ ගෙවන්නේ භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ පිළිසරණක්. සමහර අය ඔය ඉල්ලීම ඔය යැදීම සඳහා සෛත්‍ය රාජාණන් වහන්සේලා බෝධි රාජාණන් වහන්සේ සමහර අවස්ථාවල නිවසේම බුදු පිළිම වහන්සේ හරි භාවිතා කරනවා. ඒ බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා ඇතුළාන්තයේ දැවෙමින් පිච්චෙමින් අනේ බුදුහාමුදුරනේ මම විඳින දුකක් මට පිහිට වෙන්න මට පිහිට වෙන්න කියලා ඇතුලාන්තයෙන් බොහෝ ඉල්ලීම් යැදීම් කන්නලව් කරන ස්වභාවයක් මේ සමාජය තුළ තියෙනවා. පින්නත් යම්කිසි වෛද්‍යවරයෙක් ළඟට යනවා රෝගයක් හැදිච්ච කෙනෙක්. මේ යම්කිසි රෝගාබාධයක් ඇති වෙච්ච කෙනා වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ ඒ වෛද්‍යවරයා ලෙඩා පරීක්ෂා කරලා ලෙඩාට බෙහෙත් එහෙම නැත්නම් ඖෂධ ලබා දෙනවා. මේ පුද්ගලයා මේ ඖෂධ ටික ගෙදර ගෙනල්ලා ලාච්චුවක දානවා. ලාච්චුවක දාලා මෙයාට ඒ රෝගය සම්බන්ධ උග්‍ර වේදනාවක් දැනෙනකොට මෙයා මොකද කරන්නේ වෛද්‍යවරයා මතක් කරනවා අනේ දොස්තර මහත්තයෝ මට ඉන්න බෑ මගේ ඇඟ රිදෙනවා ආදී වශයෙන් අර වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා බෙහෙත් ටික අරගෙන ඇවිල්ලා ඒ ටික ලාච්චුවේ හරි වෙනත් අල්මාරයක හරි දාලා මෙයාට අර රෝගය නිසා උග්‍ර පීඩා ඇති වෙද්දී වෛද්‍යවරයා මතක් කර කර කන්නලව් කරනවා මට ඉන්න බෑ මට කසියනවා ඇත්තටම ඒක අපිට පේන්නේ විහිළුවක්. ඒ මේ ටික ලාච්චුවේ තියාගෙන මෙයා වෛද්‍යවරට කන්න ලව් කරනවා. මෙයා කරන්න ඕන මොකද්ද? කන්න ලව් කරන එක නෙවෙයි. බෙහෙත් ටික අර ඖෂධ ටික භාවිතා කරන්න ඕනේ. භාවිතා කරොත් ලෙඩේ සුවපත්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මානසික වෛද්‍යවරයෙක්. තුන් ලෝකයකම ඉන්න සත්‍යයන්ගේ ඕනම මානසික ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රතිකර්ම දෙනවා. ඖෂධ අනේ ඖෂධ වට්ටෝරුව තමයි මේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ විනය පිටකේ සරල සඳහන් කළොත් ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට දායාද කළ ඖෂධ වට්ටෝරුව. දැන් මේ ඖෂධ වට්ටෝරුව අපි ළඟ තියනවද නැද්ද? ධර්මය අපි ළඟ තියෙනවා. ධර්මය අපි ළඟ තියාගෙන ඖෂධය අපි ළඟ තියාගෙන දරුවෝ නිසා හරි දෙමව්පියෝ නිසා හරි ස්වාමියා භාර්යාව නිසා හරි ආදරය කරන කෙනෙක් නිසා හරි තමන්ට දුකක් කරදරයක් පීඩාවක් ඇති වුණා කියන්නේ ගිලන් වුණා. ඒ ගිලන්භාවයේදී අපි බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කන්නලව් කරන්න පටන් ගත්තා. චෛත්‍රාජාන වහන්සේ ළඟට ගිහිල්ලා කන්නලව් කරන්න පටන් ගත්තා. ගෙදර බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා දුක් කියන පටන් ගත්තොත් එහෙම. බුදුරජාණන් වහන්සේ අනේ මම මේ දුක් විඳිනවා. අනේ මාව කිච්චෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ මම මැරිලා යනවා. ඒකත් ඒක මොනවා කියලියක්. වෛද්‍යවරයා දුන්න බෙහෙත් ටික ලාච්චුවේ දාගෙන වෛද්‍යවරයාට කන්න ලව් කරනවා කියන එක. ඒක විහිළුවක්. අපේ ජීවිතවල ඒ වගේ විහිළු තියෙනවා. ජීවිතයේ මානසික පීඩා ඇති වෙනකොට රාග දේශ මොහාලි කෙලෙස් උනත් උපදිනකොට බුදුරජාණන් වහන්සේ කන්න ලව් කරන්නේ. බුදුරජාණන් වහන්සේ යදින්න එපා. බුදුරජාණන් වහන්සේ ඖෂධය දීලා තියෙන්නේ. ඒක භාවිත කරන්න. කායනුපස්සනා වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සතිපට්ඨාන දේශනා පටන් ගන්නේ කොහොමද පින්නත්? සියලුම දුක්ඛ දෝමනස්යන්, සියලුම ශෝක පරිදේය. බලන්න ශෝක පරිදේය දුක්ඛ දෝමනස් සියල්ලම දුරු කරනවා. ඒ සියලුම ශෝක පරිදේය දුක්ඛ දෝමනස්යන් ඉක්මවා යන්න පුළුවන් වට්ටෝරුවක් තමයි ඖෂධ වට්ටෝරුවක් තමයි මේ සතිපට්ඨාන දේශන ආදී ධර්මයේ එතකොට ධර්මයේ කියන ඖෂධය භාවිතා කරන්නේ නැතුව හිත කිලම් වෙනකොට, කය කිලම් වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කර කර කන්නලව් කරනවා කියන්නේ ඒක hinaයන කතාව. කවදාත් එහෙම කරන්න ඕනේ අපි මොකද කරන්න ඕනේ? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, ශෝක දුක, පරිදේව දුක්ඛ දෝමනස් ආදී 11 ගින්නෙන් දැවෙන අපි ඒ දැවෙන ගින්න නිවා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ධර්මය භාවිතා කරන්න ඕනේ. ධර්මය කියන ඖෂධය ජීවිතයට එකතු කරගන්න. ඒ ධර්මයට පුළුවන් සියලුම සංසාර දුක් දුරු. ඒ ඖෂධය සමාන කරන්න බෑ වෙන කිසිම ඖෂධයකට. ධම්මෝසද සමන්න ධර්මය කියන මේ ඖෂධයට සමාන කරන්න පුළුවන් කිසිම ඖෂධයක්. මොකද අනිකුත් ඕනම ඖෂධයකට පුළුවන් යම්කිසි සීමාවකට පිටක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම ඖෂධය. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස. මේ ලෝක වශයෙන් විඳින පරලෝක වශයෙන් විඳින්න තියෙන සියලු දුක්ඛ දෝමනස්යන් ගලවා ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් ධර්මය තමයි එකතු වෙන්නේ. කන්නලව අපේ ජීවිතවල තියාගන්න මේපා. කන්නලව අපට හරියන්නේ. අපි කරන්න ඕනේ ඖෂධය භාවිතා කරන්න ඕනේ. එතකොට මොකද දුක අඩු වෙලා රාග දේශ මොහ ආදී අකුසල අඩු වෙනවා. Tamanටම දැනෙන අතීතයට වඩා මගේ හිතේ දුක් හට ගන්නවා. රාගය හට ගන්නවා. දේශය හට ගන්න හට ගන්නවා. මම මුලා වෙන ස්වභාවය අඩු. ප්‍රතිරිසියාව හට ගන්න ස්වභාවය අඩු. කන්නලව් කර කර ඉන්න පුළුවන්. බුදුදාන වහන්සේ ලබා දුන ධර්ම දායාදේ ධර්ම ඖෂධය භාවිතා කරනවා. ඉතින් මේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ අන්නේ ඖෂධය ගැන කතා කරන උතුම් ධර්ම දේශනා මාලාව. බහුවේදනීය සූත්‍රයේ තුල සාකච්ඡා වෙන්නේ වේදනාව පිළිබඳ. අපි සඳහන් කළා මේ ධර්ම ඖෂධයේ තියෙන ප්‍රධාන ලක්ෂණ හතරක් තමයි එකතු කරගත යුතු කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඔතන තියෙන දෙවන සතිපට්ඨාන භාවනාව තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. මෙන්න මේ වේදනානුපස්සනාව වඩන කෙනාට විශාල රුකුලක් වෙන සූත්‍රයක් තමයි බහු වේදනීය සූත්‍රය කියලා. ඒ කියන්නේ විදර්ශනා කරන්න දැනගෙන ඉන්න එපා. දැනගෙන ඉන්න යුද්ධයකට ගිහිල්ලා ප්‍රතිවාදී පිරිසත් එක්ක යුද්ධ කරන්න නම් ඉස්සෙල්ලා මෙයා මොකද කරන්නේ? මෙයා යුද්ධ කරන විදි සටන් ක්‍රම ක්‍රම ඒ ශිල්ප ක්‍රම මේ හැම දෙයක්ම ඉස්සෙල්ලම හදාරන්න එපා. ඒකනේ මාස 6 කවුරුද්ද කාදි වශයෙන් පුහුණු වීම කරන්නේ. යුද්ධයට යන්න කලින් මෙයා ඒ යුද්ධවලදී කළ යුතු දේවල් දැනගෙන ඉන්න අන්න ඒ වගේ තමයි. කායනුපස්සනාවට යන්න කලින්, වේදනානුපස්සනාවට යන්න කලින්, චිත්තානුපස්සනාවට යන්න කලින්, ධම්මානුපස්සනාවට යන්න කලින් මොකද කරන්නේ? අපි ඒව ගැන දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉන්න කෙනා තමයි අසරණ වෙන්නේ නැතුව ඒ ඒ අනුපස්සනාවල ඉස්සරහට ගිහින් අවබෝධයටපත්. එතකොටයි බලමු මේ බහුවේදනීය සූත්‍රයේ තුල අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වේදනාව විදර්ශනාවට ගන්නෑට උපකාර වන විදිහට විග්‍රහ කරන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සසරගත සත්‍යයන්ට අත්දකින්න පුළුවන් උතුම් සැපයන් පිළිබඳව විග්‍රහ ඒකත් වේදනාවටමයි තියන්නේ. සැප වේදනාවටයි කියන්නේ. සැපේ කියලා කියන්නේ. වේදනාව විග්‍රහ කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට කාම වස්තු වලින් එහාට ගිහිල්ලා විඳින්න පුළුවන් සැප තියෙනවා. අනේ සැප පිළිබඳව මේ දේශනා කරනවා. ඒක අපිට මේ මනුෂ්‍ය ජීවිතයේදීම අත්දකින්න පුළුවන් සැපය. දැන් පංචකාම සැපයන් නම් මේකට නිධානය වෙන්නේ මේ සූත්‍ර දේශනාවට පින්නක්නි සවැත් නුවර ජේතවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලයක්. මෙන්න මේ කාලේ මේ ජේතවනාරාමයේ වැඩ වාසය කළා උදායි කියලා ස්වාමීන් වහන්සේ නම. මේ උදායි කියලා ස්වාමීන් වහන්සේ හමු වෙන්න පංචකංග කියන වඩුවේ එක දවසකදී මේ පංචකංග තියෙන වඩුවා උදායි කියන ස්වාමින්වහන්සේ මුණ ගැහෙන්න දෙනවා. උදායි ස්වාමින්වහන්සේ හමු වෙන්නට ඇවිල්ලා මේ පංචකංග වඩුවාත් එක්ක දහම් සාකච්ඡාවක්. මේ දහම් සාකච්ඡාවේදී මේ උදායි ස්වාමින්වහන්සේ සඳහන් කරනවා ගෘහපතිය වේදනා තුනක් තියෙනවා. මොනවද? සැප වේදනා දුක් වේදනා උපේක්ෂාව. ඊළඟට මේක අහගෙන ඉන්න මේ පංචකංග වඩුවේ කියනවා නෑ ස්වාමීනි වේදනා දෙකයි තියෙන්නේ. සැප වේදනා දුක් වේදනා. උපේක්ෂා වේදනාව කියන්නේ සාන්ත විහරණය. කුඩායි ස්වාමීන් වහන්සේ ආපු සඳහන් කරනවා ගෘහපතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන වේදනා තුනක්. සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා ගෘහපති ආපහු කියන නෑ ස්වාමීන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන වේදනා දෙකක් ගැන. සැප වේදනා, දුක් වේදනා සහ අදුක්කම සුඛ වේදනාව සාන්ත විහරණයක් කොට තමයි දේශනා කළේ. තුන්වෙනි සැරේ සඳහන් කරනවා. ගෘහපති වේදනා තුනයි. සැප දුක් උපේක්ෂා. අර ගෘහපති ආපහු සඳහන් කරනවා නෑ ස්වාමීන් වේදනා දෙකයි. සැප වේදනා, දුක් වේදනා ශාන්ත විහරණයක් කොට තමයි උපේක්ෂා වේදනාව සඳහන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ස්වාමීන් වහන්සේ ගෘහපතියත් අතර ඇතිවෙච්ච වාදය ආනන්දයන් වහන්සේට ආනන්දයන් වහන්සේ මොකද කරන්නේ ජේතවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමු වෙන්නට හමු වෙන්නට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම කතාවක් ඇහුණා මොන වගේ කතාවක්ද පංචකංග කියන ගෘහපතිය සඳහන් කරනවා වේදනා දෙකයි කියලා. අපේ උදායි ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා වේදනා තුනයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්නත් මේ බුද්ධ ශාසනය සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මපරියාය නිවැරදි ධර්මපරියාය සාකච්ඡා කරනකොට ඒ නිවැරදි ධර්මපරියායන් තව කෙනෙක් පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාලා බලාපොරොත්තු වෙන්න ඕන මෙන්න මේ ටික. මොකක්ද? අසමගිය බලාපොරොත්තු වෙන්න. ඊළඟ සඳහන් කරනවා බන්ධන ජාතා. දබර කිරීම බලාපොරොත්තු වෙන්න. කලහ ජාතා. කලහ කිරීම බලාපොරොත්තු වෙන්න. විවාද පන්න. ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ වචන කියා ගැනීම කියන එක බලාපොරොත්තු වෙනවා. අඤ්ඤමඤ්ඤ මුඛසත්තිහි විතුදන්තා විහෙරස්සං. ඔවුනොවුන් කෙරෙහි ආයුධ වගේ වචන වලින් එකිනෙකාට විද ගැනීම කියන එක බලාපොරොත්තු වෙන්න ඕනේ. සුභාසිතේ කතා කරද්දී සුභාසිතේ පිළිනොගන්න අවස්ථාව. දැන් මේ පැත්තෙන් නිවැරදි ධර්ම කාරණාවක් කියන අනිත් පැත්තෙන් කියන නෑ නෑ මේක තමයි නිවැරදි ධර්ම. මේ පැත්තෙන් නිවැරදි ධර්ම කාරණාවක් කියද්දී අනිත් පැත්තෙන් සඳහන් කරනවා නෑ නෑ නෑ ඕක නෙවෙයි මේකයි ධර්මය. අද සමාජයේ උනත් වර්තමාන සමාජයේ උනත් අපිට එබිල බැලුවට පස්සේ සුභාසිත වචනයේදී ඒ කියන්නේ සුභාසිත නිවැරදි ධර්ම පරිගණන් විස්තර කරද්දී පවා නෑ නෑ ඕක නෙවෙයි මෙන්න මේකයි බුද්ධ වචනේ කියලා. වර්තමානයේ උනත් පින්නන්ති කලහ ඇති කරගන්න ගැති ඊළඟට දබර ඇති කරගන්න ගති ඊළඟට එකිනෙකාට විරුද්ධ වචන කියා ගන්න හැටි ඒක ඊළඟට ආයුධ වගේ සැත් වගේ වචන වලින් ඔවුන් මිද ගන්න හැටි අපිට ඕන තරම් අහන්න ලැබිලා තියෙනවා දකින්න ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ යම් කිසි සුභාසිතයක් දේශනා කළාද ඒක ඒ ආකාරයෙන්ම දැනගන්න. ඒක ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. අන්න බලන්න කොච්චර වැදගත් කරනද බහුශ්‍රතභාවය කියන්නේ. දැන් යම් කිසි කෙනෙක් වේදනාව ගැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල අල්ප මාත්‍රි දැනුමක් ඇති කරගන්න. වේදනාවගේ අල්ප මාත්‍රික දැනුමක් ඇති කරගෙන මෙයා හිතනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළ සීමා. ඊළඟට යම්කිසි කෙනෙක් ඊට එහා ගිය වේදනාවක් විග්‍රහ කරොත් එහෙම මෙයා හිතනවා මේක වරදින්න පුළුවන්. ඇයි Taman දන්න තරමින් තමයි මෙයා හිතන්නේ වේදනාව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළ තියෙන මෙච්චරයි. යම්කිසි කෙනෙක් ඊට වඩා එහා ගිය විස්තරයක් කළොත් මෙයා හිතනවා ඒක වැරදි දෙයක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වේදනාව විග්‍රහ කරපු ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් නැති නිසා බහුශෘතභාවයේ නැතිවීම කලහ ඇති වෙන්න වාද විවාද ඇති වෙන හේතුවක් වෙනවා. ඒ නිසා පින්නන්ති අපි අපේ ජීවිතේ හොඳට බහුසුත භාවයේ කියන්නේ කය පිළිබඳව, වේදනා පිළිබඳව, චිත්ත පිළිබඳව, ධර්ම පිළිබඳව එතනින් එහාට ගිහිල්ලා කතා කළොත් අපි ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති කරගත යුතුයි. එහෙම ඇති නොකරගත්තොත් Tamange අර පටු සීමාවට හිර වෙනවා. ඒ සීමාව තුළින් විතරක් බුද්ධ වචනය තේරුම් ගන්න උත්සාහ කරලා ඊට එහා ගිය පුළුල් දෙයක් ගැන මේ කතා කරද්දී මෙයාට හිතෙනවා මේක බුද්ධ වචනේ නොවෙන්න පුළුවන්. ඇයි මෙයා සූත්‍ර ධර්ම හදාරන්නේ? මෙයා අභිධර්මය හදාරන්නේ. ඒ නිසා මෙයාට සැකයක් උපදිනවා. මේක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ වද්ද කියලා. ඒ නිසා අපි හොඳට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ හදාරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීපානන්ද වේදනා මුත්තා මයාපරියාය ආනන්ද මම වේදනාව දෙකක් කොට දෙතන තියෙනවා තිස්සෝපි වේදනා මුත්තා මයාපරියාය ආනන්ද මම වේදනාව තුනක් වශයෙන් දේශනා කළා පංචපි වේදනා මුත්තා මයාපරියාය ආනන්ද මම වේදනාව පස් ආකාරයකට දේශනා කළා චර්ති වේදනා වුත්තාමයා පරියායේන මම වේදනාව හය ආකාරයකට විස්තර කරනවා අට්ඨරස වේදනා වුත්තාමයා පරියායේ මම වේදනාව 18 කාරය විග්‍රහ කරනවා අට්ඨ සතම්පි වේදනා වුත්තාමයා පරියායේ ඊළඟ සඳහන් කරනවා මම වේදනාව 36 ආකාරයකට සත්‍යින් සා වේදනාව උත්තාමයා පරියායේන මම වේදනාව 36 ආකාරයකට විග්‍රහ කළා කියලා අත්ත සතම්පි වේදනාව උත්තාමයා පරියායේන ආනන්ද මම වේදනාව 108 ආකාරයකට විග්‍රහ කළා කියලා දැන් ඉතින් බලන්න පින්දත් අපි ඕ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන දෙන්නේ කියලා වේදනාව දෙකක් වශයෙන් විග්‍රහ කළා වේදනාව තුනක් වශයෙන් විග්‍රහ කළා වේදනාව පහක් වශයෙන් වේදනා විස්තර කළා වේදනාව හය ආකාරව විස්තර කරලා තියෙනවා. වේදනාව 18 ආකාරව විස්තර කරලා තියෙනවා. වේදනාව 36 ආකාරව විස්තර කරලා තියෙනවා. වේදනාව 108 ආකාර කොට විස්තර කරලා තියෙනවා. හැබැයි එකම වේදනා චෛතසික. එකම වේදනා චෛතසිකයේ තමයි බුදුරජාණන් වහන්සේ දෙකක් කොට ඊළඟට තුනක් කොට ඊළඟට පහක් කොට ඊළඟට හයක් කොට ඊළඟට 18ක් කොට ඊළඟ 36ක් කොට ඊළඟට 108ක් කොට මේ විග්‍රහ කළා ඒක හරියට මෙන්න මේ වගේ විග්‍රහයක්. අපේ රට ගමුකෝ. අපේ රට. අපේ රට ඕනනම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපේ රට කොටස් දෙකකට බෙදන්නේ රටේ උඩ කොටස, රටේ රට කොටස. අපිට ආපහු රට බෙදන්න පුළුවන් කොටස් හතරකට. උතුරු කොටස, දකුණු කොටස ඊළඟට බස්නාහිර කොටස නැගෙනහිර අපට ඕන නම් රට තවත් ආකාරයකට බෙදන්න පුළුවන් දකුණු පළාත උතුරු පළාත මධ්‍යම පළාත බස්නාහිර පළාත නැගෙනහිර පළාත සබරගම් පළාත ආදී තවත් පුළුවන් බෙදන්න අපට පුළුවන් රට බෙදන්න නගර වශයෙන් මාතර නගරය ගාල්ල නගරය කොළඹ නගරය නුවර නගරය මේ ආදි වශයෙන් නගර වශයෙන් උත් මේලාට තව තවත් බෙදන්න. අපිට මේලාට තව තවත් බෙදන්න පුළුවන් ගම් වශයෙන්. ගම් වශයෙන් උත් අපිට වඩා කුළුල් වශයෙන් මේලාට බෙදන්න පුළුවන් බැරි. බලන්න රට කොටස් දෙකකට බෙදුවා උඩ පළාත යට පළාත. ඊට පස්සේ කොටස් හතරකට බෙදනවා උතුරු දිශා පැත්ත, දකුණු දිශා පැත්ත, නැගෙනහිර දිශා පැත්ත, බස්නාහිර දිශා. ආපහු රට බෙදනවා පළාත් වශයෙන්. දකුණු පළාත උතුරු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත, සබරගම් පළාත ආදී වශයෙන් ඌව පළාත වශයෙන් පළාත් ආපහු මේ රට බෙදනවා නගර වශයෙන්. කොළඹ නගරය, මාතර නගරය, අම්බන්තොට නගරය, අම්පාර නගරය වශයෙන් නගර වශයෙන්. ආපහු මේක බෙදන්න පුළුවන් ගම් වශයෙන්. එතකොට හිතන්න බුදුරජාණන් වහන්සේ වේදනාවත් අන්නේ දැන් මෙතන තියෙන එකම වේදනාව දැන් එකම රට නෙමෙයි අපි එක එක ආකාරවලට බෙද බෙද බෙද බෙද ගියේ අන්නේගේ බුදුරජාණන් වහන්සේ එකම වේදනාව කොටස් දෙකකට බෙදනවා. ඊළඟට කොටස් තුනකට බෙදනවා. ඊළඟට කොටස් පහකට බෙදනවා. ඊළඟට කොටස් හයකට බෙදනවා. ඊළඟට කොටස් 18කට බෙදනවා. ඊළඟට කොටස් 36කට බෙදනවා. ඊළඟට කොටස් 108 ආකාරයකට බෙදනවා. බලන්න මේක විදර්ශනාට කොච්චර පහසුද කියලා මෙහෙම බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා යන්න පුළුවන්. අපි බලමු මේක බුදුරජාණන් වහන්සේ කොහොමද බෙදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේපානන්ද වේදනා බුත්තා මයාපරියය පිනතානන්ද මාංශින් වේදනාව දෙකක් කොට බෙදලා ලද මොනවද දෙක ඉස්සෙල්ලා බෙදපු දෙක රට දෙකට බෙදුවා වගේ කායික වේදනා මානසික වේදනා ඔන්න බෙදුවා කායික වේදනා මානසික වේදනා වශයෙන් මේ කායික වේදනා මානසික වේදනා පහළ වෙන භූමි කීයක් කියන ඒකට පොඩ්ඩක් කතා කරොත් හොඳයි. භූමි කීයක් කියලාද පින්නත්? කාමාවසර භූමි කියන්නේ දිව්‍ය ලෝකයි, මනුෂ්‍ය ලෝකයි, සතර පායයි කියන මේ ටිකට කියනවා කාමාවචර ලෝකය. ඊළඟට තියෙනවා රූපාවචර ලෝකය. ඒ කියන්නේ ওই රූපාවචර ප්‍රථම ධානාදී ලෝක. ඊළඟට අරූපාවචර ලෝක. ආකින් සංඥායතනය, විඥානං ඡායතනය, ආකාසානං ඡායතනේ නේය සංඥානා සංඥායතන කියන අරූප ලෝකේ ඊළඟට ලෝකෝත්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ සෝතාපන්න මාර්ගෙහි පස්යෙන් ලෝකෝත්තර භූමි විග්‍රහ කරලා තියෙනවා එතකොට භූමි හතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික වේදනා අත්දකින්නේ මොන ලෝකයේද මොන භූමියේද කාමාවචර භූමියේද කායික වේදනාව අපි මේ ජීවිතේ ලබන්නේ නැද්ද? මේ කාමාවචර භූමියක් නේ මේ මනුස්ස ලෝකේ. මනුස්සකලේ. එතකොට කායික වේදනා කියද්දී බලන්න මේ රූපය ඇසුරු කරගෙන තියෙන වේදනා. ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, මරණයටපත් වීම, අත්බිඳීම, කකුල් බිඳීම ආදි වශයෙන් මේ කය ඇසුරු කරගෙන ඒක මනුස්ස ලෝකයක වෙන්න පුළුවන් නැත්නම් තිරසහතේකට වෙන්න පුළුවන්. මේ රූප ඇසුරු කරගෙන මේ කය ඇසුරු කරගෙන යම්තාක් වේදනා ඇති වෙනවා. අනේ සියලුම වේදනා ටික සංග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ පැත්තකට අයින් කළා කායික වේදනා. ඒක කාමාවචර භූමියට අයිති වේදනාවක්. ඊළඟට මානසික වේදනා. මානසික වේදනා භූමි හතරටම විග්‍රහ වෙනවා. ඒ කියන්නේ මානසික වේදනාවක් දැනෙන අපිට නැද්ද මනුෂ්‍ය ජීවිතේදී? මානසික වේදනාවක් මානසික වේදනා ඕනතරම් මේ ජීවිතය අත්දැකලා තියෙනවා. වේදනාව කියන්නේ අන්න ඒකත් විස්තර කරගන්න වේදනාව කියන්නේ මොකද්ද කියලා. අරමුණේ රසය වළඳන්නේ මොකද්ද? වේදනාව. අරමුණු කියන්නේ මොනවද? ඇහැට අරමුණු වෙනවා, කනට අරමුණු වෙනවා, නාසයට අරමුණු වෙනවා, දිවට අරමුණු වෙනවා, කයට අරමුණු වෙනවා, හිතට අරමුණු වෙනවා. මේ ඕනෑම අරමුණක් වළඳනවා, අනුභව කරනවා කියන අදහසෙන් තමයි කියන්නේ වේදනාව කියලා. ඒක හැඟීම. ඒක සිතුවිල්ල. ඒ වේදනාවට උපාදාන තියනද හරියට උපාදාන. සැප වේදනාවටත් උපාදාන. දුක් වේදනාවටත් උපාදාන. උපේක්ෂා වේදනාවටත් උපාදාන. දැන් බලන්න ශරීරයක් දැකලා යම් කිසි සැපයක් ඇති වුණොත් ඒ ඇතිවෙච්ච සැපේට මොකද වෙන්නේ? උපාදානෙවත් බැඳීම ඇති වෙනවා. එතකොට ඒ උපාදානෙ කුමක් වෙන්නේ? භවයේ පිණිස භවය ජාතිය පිණිස ජාතිය නිසා ජරා ව්‍යාධි මරණ ඒ කියන්නේ අපි අන්තිති ශරීරයක් හරි මොනවා හරි වස්තුවක් දැකලා ඇති වෙන සැප වේදනාවට උපාදාන වීම කියන්නේ ඒ සැප වේදනාව අත් නොහරින විදිහට අල්ල ගන්නවා කියන්නේ ඒක නැවත උප්පත්තියකට කර්ම සකස් කරනවා ඊළඟ දුක් වේදනාවලට උපාදාන ඇති වෙන්නේ දැන් බලන්න දුකම ප්‍රකට වෙන ටෙලිනාට්‍යයක් තිබ්බා. ඕකට ආස නැද්ද? ආසාවෙන් බලනවද නැද්ද? බලනවා. ඒ වගේම විරහ ගීතයක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණාට පස්සේ එක සැරේ. ඔය විරහ ගීතේ නැවත නැවත අහන පිළිවෙලක නැද්ද? උපාදානින්. ඒ කියන්නේ දුක් වේදනාවට උපාදානය තියෙනවා. සැප වේදනාවටත් උපාදානය තියෙනවා. ඊළඟට සැප වේදනක් නැති දුක් වේදනක් නැති උපේක්ෂාව ගැන අර දෙකටම වඩා මට මේක හොඳයි කියලා ඒකට උපාදාන කියන ගතිය තියෙනවා. මේකට මේ මේ වේදනාව කියලා කියන්නේ සංසාරේ අපිව බැඳ තබන කණුව. කය කියන්නේ අපි සසරේ බැඳ තබන එක කණුව. වේදනාව කියන්නේ අපි සසරේ බැඳ තබන එක කණුව. චිත්ත ධර්ම කියන්නේ ඊළඟට අපි සසරේ බැඳ තබන කණුව. මේ කණු හතරෙන් ගැලවෙන්නේ මේ සතිපට්ඨාන දේශන. මේ හතර ගැන තියෙන උපාදාන දුරු වීම තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. සමුච්ඡේද වශයෙන් මේ හතර ගැන තියෙන උපාදාන සියල්ල ප්‍රහාණය වීම රහතන් වහන්සේ. කාය වේදනා චිත්ත ධර්ම පංච උපාදානස්කන්ධය තවත් ආකාරයකට විස්තර කිරීමක්. පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන තවත් ආකාරයකට සංග්‍රහ කිරීමක් තමයි විස්තර කිරීමක් තමයි කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ. ඒතර ඔය හතර ගැන තියෙන උපාදානය නිසා අපි සසරේ නතර වෙලයි. ඔය උපාදාන කඩාගත් සසරෙන් අපි නිදහස් එතකොට බලන්න මේ වේදනාව කියන එක අපි භවයෙන් භවයට භවයෙන් භවයට අරගෙන යන මාර ධර්මයක්. අශ්‍රයන්ට මේ කරත්වල බැඳලා පස්සේ මේ අශ්‍රය දුවන්න හොරයි. ඉතර කාලේ අශ්‍රය කරත්වල බැඳලා පස්සේ මේ අශ්‍රය දුවන එක හොරයි නම් මොකද කරන්නේ? අශ්‍රයාගේ මූණ ඉස්සරහට වෙන්න කරත්තලයක් එල්ලන. එතකොට මොකද වෙන්නේ? අර කැරට් අලේ විඳීමේ අදහසින් ඒක අල්ල ගන්න ඕනේ කියන අදහසින් මොකද කරන්නේ? ආසේ වේගෙන් දොර වැදුවාන දුවාන කැරට් අලේ මෙයාගේ ඉස්සරහමයි තියෙන්නේ. හැබැයි මෙයාට ඒක අවබෝධයක් නැති විසංසතා. මෙයා අර කැරට් අලේ අල්ල ගන්න ඕනේ කියන අදහසින් කැරට් අලේ විඳින්න ඕනේ කියන අදහසින් මොකද කරන්නේ? දුවනවා හති දමනවා. එහෙම ඉස්සර වැඩ අරගෙන තියෙනවා රවට්ට. අන්න ඒ වගේ තමයි වේදනාව කියන්නේ. භවයෙන් භවයට භවයෙන් භවයට අපි ඇදගෙන යන කැරට් අලයක් වගේ තමයි වේදනාව ඒ වේදනාව දැන් බලන්නකෝ ඊළඟ ජීවිතේවත් මට දැනසෙල්ලක් ලැබෙයි කියලා අදහස් සමහර අයට තියෙනවද නැද්ද? එහෙනම් ඊළඟ ජීවිතේ දැනසෙල්ල කියන්නේ සැප වේදනාව. එහෙනම් ඊළඟ ජීවිතේ දැනසෙල්ලක්වත් මට ලැබෙයි කියලා කීව තුල මොකද තියෙන්නේ? ඊළඟ භවයකට තියෙන තණ්හා උපාදාන. එතකොට ඒක ඒ ඒ ඊළඟ භවයේ දැනසෙල්ල කියන වේදනාව කරක් කලියවදී. අන්න ඒක විඳින්න මෙයා මොකද කරන්නේ? ඊළඟ භවයේ පැනෙන විදිහට මානසිකාරය වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දිව්‍ය ලෝකවලට, මනුස්ස ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට ආදී මේ විවිධ ලෝකයන්ගේ තියෙන විඳීම් හරියට දකින්න ඕන අපි කරත්තල. ඔන්න ඕවට තියෙන කන්නා උපාදාන නිසා ඒක විඳින්නට ඒ භවයේ තල් වෙනවා. එතකොට වේදනානුපස්සනාව තුළින් සිද්ධ වෙන්නේ මේ වේදනා 100ක ආකාරයකට විග්‍රහ කළ මේ හැම වේදනාවක මොකද දකින්නේ? ඇතිවීම නැතිවීම සමුදය වැය. තප්පරයකට වඩා අඩු කාලයක් තුළ මේ සියලුම වේදනා 108 ආකාර වූ සියලුම වේදනා. තප්පරයකට වඩා අඩු කාලයක් තුළ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා ගැඹුරු විදර්ශනාත්මක ඇසකින් බැලීම තුළ මේ 108 ආකාර වූ වේදනා ගැන තියෙන මේ 108 ආකාර වූ වේදනා අතරින් ලෝකෝත්තර භූමියේ තියෙන වේදනා හැරෙන්නේ. අනිකෝ සියලුම වේදනා ගැන තියෙන තණ්හා උපාදාන දුරු වීම තුළ අර තවත් භවයකට තල්ලු වෙලා යන්න තියෙන කර්ම සකස් වීම, කෙලෙස් සකස් වීම බැහැර වෙනවා. එතකොට අන්න ඒ සඳහා තමයි අපි මේව හදාගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේපානන්ද වේදනා වුත්තා මයා පරියය ආනන්ද එකක් තමයි කායික වේදනාව අනිත් එක මානසික වේදනා. කායික වේදනාව එතකොට කාමාවචර ලෝකවල මනුෂ්‍ය දිව්‍ය සතරපාදී ලෝකවල තියෙනවා. මානසික වේදනාව ඇති වෙන්නේ ඒක කාමාවචර මේ අපි ඉන්න ලෝකයේ තුන මානසික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ රූපාවචර ලෝකවල ධානාදී තත්ත්වයන් තුල ඒ මානසික වේදනා උපදින්න පුළුවන්. ඊළඟට අරූපාවචර ලෝකවල ඒ වේදනා උපදින්න පුළුවන්. ඊළඟ ලෝකෝත්තර භූමියේදී වේදනා උපදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිස්සෝපි වේදනාවුත්තා මයා පරියායේ. ආනන්ද මම පරියාය වශයෙන් වේදනා තුනක් කොටස සඳහන් කරනවා. එතනදී සඳහන් කරනවා සැප වේදනා. ඊළඟට දුක් වේදනා. ඊළඟට උපේක්ෂා වේදනා. දෙආකාර විස්තර කළේ හරියට රට දෙකට කැඩුවා වගේ කොහොමද විස්තර කළේ? කායික වේදනා මානසික වේදනා. මුළු රටම දෙකට කැඩුවා වගේ සියලුම වේදනා දෙකට කැඩුවා. කඩලා පැත්තකට දැම්ම කායික වේදනා. පැත්තකට දැම්ම මානසික වේදනා. ඊළඟට අර අපි රට කොටස් කොටස් බෙදුවා වගේ වේදනාව තුනට කැඩුවා. දැන් සඳහන් කරන බුදුරජාණන් වහන්සේ සැප වේදනා. ඒ සැප වේදනා කියන්නේ අරමුණේ ඉෂ්ඨාරම්මනේ සුව විඳීම කියන්නේ. එතකොට සුවදායි වින්දන කියන. ඒ සුවදායි වින්දන ඊළඟට දුක් වේදනා ඊළඟට උපේක්ෂා වේදනා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච වේදනා උත්තාමයා පරියායය ආනන්දයන් වහන්සේ දේශනා කරනවා වේදනා පහක් කොටද දේශනා කරනවා බලන්න මේ වේදනා පහ පින්නත් සුඛින්ද්‍රිය දුක්ින්ද්‍රිය දෝමනසින්ද්‍රිය සෝමනසින්ද්‍රිය උපේක්ෂාඉන්ද්‍රිය ඇයි මේ සුඛින්ද්‍රිය, දුකින්ද්‍රිය, දෝමනසින්ද්‍රිය, සෝමනසින්ද්‍රිය, උපේක්ෂාඉන්ද්‍රිය කියලා සඳහන් මේ පහම වේදනාවේම ස්වභාවය. සුඛින්ද්‍රිය කියන්නේ වේදනාව එක්තරා ස්වභාවය. දුකින්ද්‍රිය කියන්නේ වේදනාව එක්තරා ස්වභාවය. දෝමනසින්ද්‍රිය කියන්නේ වේදනාව එක්තරා ස්වභාවය. සෝමනසින්ද්‍රිය කියන්නේ වේදනාව එක්තරා ස්වභාවය. උපේක්ෂා ඉන්ද්‍රිය කියන්නේ වේදනාවේ එක්තරා ස්වභාවයක්. දැන් මේ පිළිතුරු මතකද? ඔය කිමත්ති වගේ සූත්‍රවල එහෙම මේ දේශනා කරනවා ප්‍රීතියේ තරුණ ස්වභාවයක් ගැන. ප්‍රීතියේම තරුණ ස්වභාවයට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රමෝදය කියලා. ඒ ප්‍රීතියේම තවත් ආකාරයක් තමයි ප්‍රමෝදය කියලා අපි අත්දකින්නේ. අත් ප්‍රමෝදය කියලා අත්දකින්නේ ප්‍රීති චෛතසිකයේම තවත් ආකාරයක්. අන්‍යයන්ගේ තමයි මේ වේදනාවේ මේක ආකාරයක් විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ සුඛින්ද්‍රිය. ඇයි මේ සුඛින්ද්‍රිය කියලා සඳහන් කරන්නේ? ඇයි මේ ඉන්ද්‍රියක් මේකට දරාගෙන තියෙන්නේ? අපේ හිතවල මොකක් හරි දෙයක් නිසා මේ චිත්ත චෛතසික උපදිනකොට, සිත සහ හැඟීම් උපදිනකොට සුඛ වේදනාව අධිපති කොට ඉපදුනොත් සුඛ වේදනාව නායකත්ව කොට ඉපදුනොත් අනිකුත් චිත්තසයිතික ටික එතෙන්දී අපි කියනවා සුඛින්දේ ඊළඟට දුක් වේදනාව අධිපති කොටගෙන යම් චිත්තචෛතසික සමූහයක් පහළ වුණා නම් ඒ වෙලාවට දුක් දුක් වේදනා නායකත්වයක් අධිපතිභාවයක් වෙන හින්දා ඒකට කියනවා දුක ඉන්ද්‍රිය. ඊළඟට දෝමනස ඉන්ද්‍රිය. ඒ දුක් ඒ වේදනාවන් තවත් එක් ආකාරයක් විදිහට දෝමනස ඉන්ද්‍රිය දෝමනස්සේ පහළ වෙනකොට නායකත්වයක් අරගෙන අධිපතිභාවයක් අරගෙන එතකොට අපි කියනවා දෝමනස ඉන්ද්‍රිය. සෝමනස ඉන්ද්‍රිය කියන්නේ ඒ වේදනාවම තවත් එක් ආකාරයක් ඒකට සඳහන් කරනවා ඒ ඒ ඒ උපදින චිත්තකයිසිකයන් අතර සෝමනස්සේ නායකත්වයක් අරගෙන අධිපති භාවයක් අරගෙන නැගී සිටින නිසා සඳහන් කරන සෝමනස් ඉන්ද්‍රිය. දැන් චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූප දැකීමේ නායකත්වයේ තියෙන චක්කුවටනේ. ඒ නිසා කියන චක්කු ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය කියන්නේ ඇසීමේ නායකත්වයක් දරන්නේ ඇහැ නෙවෙයි, දිවත් නෙවෙයි, කන නෙවෙයි. ඒ නිසා කියනවා සෝත ඉන්ද්‍රිය. ඊළඟට රස ගැනීමේ නායකත්වයක් දරන්නේ දිව. ඒ නිසා කියනවා ජීවහයින්ජේ. ගන්ධ විඳීමේ නායකත්වයක් දරන්නේ ගන්ධ දැනීමේ නායකත්වයක් දරන්නේ නාසය. ඒ නිසා කියනවා ගානින්ද්‍රිය කියලා. මේ මෙතන එතකොට මේ සුඛින්ද්‍රිය කියන්නේ සුඛ වේදනාව නායකත්ව කොටගෙන චිත්තකයතසක උපදිනවා. එතනදී කියනවා සුඛේන්ද්‍රිය. වඩා ප්‍රකට සුඛේ. ඊළඟ එකේ වඩා ප්‍රකට දුක ඊළඟ එකේ වඩා ප්‍රකට දෝමනස්සය ඊළඟ එකේ වඩා ප්‍රකට සෝමනස්සය ඊළඟ එකේ වඩා ප්‍රකට උපේක්ෂා එතකොට පස් ආකාරය දැන් ඉස්සෙල්ලාම දෙකයි ඊළඟට තුනයි ඊළඟට පහයි දැන් විදර්ශනා කරන කෙනා කොහොමද විදර්ශනා කරන්නේ කියලා පොඩ්ඩක් හිතන්න දෙන්න විදර්ශනා කරන කෙනා ඉස්සෙල්ලාම හිතනවා කායික වේදනා සමස්තයක් වශයෙන් අරගන්න මේ කාමාවචර ලෝකවල තියෙන සියලුම මනුෂ්‍ය දිව්‍ය තිරිසන් ආදී මේ ලෝකවල තියෙන කායික වේදනා ප්‍රේත ආදී සත්‍යවලට තියෙන කායික වේදනා. අරගෙන නිසි සතුන්ට පවතින කායික වේදනා අරගෙන විදර්ශනා කරනවා. ඊළඟට සමස්ත රූපාවචර අරූපාවචර ඊළඟට ලෝකෝත්තර භූමි ගන්නෑ ලෝකෝත්තර භූමියේ වේදනා විදර්ශනාට ගන්නෑ. ඊළඟට කාමාවචර කියන මේ ලෝකවල තියෙන මානසික වේදනා අරගෙන ඒවා හිත නැතිවීම නැතිවීම චිත්තක්ෂණයක වඩා අඩු කාලයක් තුල හරියට සබම්බෝල අර පුංචි දරුවෝ පින්නතුන්ට මතකද අර පුංචි බටේකට දාලා පහසට මේ පිඹින්නේ ඒතකොට සබම්බෝලක් තියෙනවා ඒ සබම්බෝල හර්ෂණයකින් සැල කිහිපයකින් බෙදලා ඒවා විසිතුරි වගේ දැනුණට ඒවායේ අනිත්‍ය ස්වභාවය තියෙනවා අනිකත් වඩා අඩු කාලයක් තුල වේදනාව කියන ඒවා දීබබුළු වගේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව එතකොට ඒ විදර්ශනාවට ගියපු කෙනා කායික වේදනා සමස්තයක් වශයෙන් අරගෙන ඒ ඇතිවීම නැතිවීම මානසික වේදනා සමස්තයක් වශයෙන් අරගෙන ඇතිවීම නැතිවීම ඊළඟට මෙයා ඒකට පොඩ්ඩක් පුළුල් කරගන්න සැප වේදනා අරගන්න සමස්තයක් කොට අරගෙන සැප වේදනා සමස්තයක් කොට අරගෙන දුක් වේදනා සමස්තයක් කොට අරගෙන මේ ලෝක තුනේ උපේක්ෂා වේදනා තුන් ආකාර කොට අනිත් වශයෙන් දකින්න ඊළඟට මෙයා ගන්නවා පස් ආකාර කොට ඔන්න මෙයා විවිධ චිත්තසහිත ධර්ම උපදිද්දී සැපය ප්‍රකටනා අන්න ඒකේ අනිත් ස්වභාවය. දුක ප්‍රකට නම් ඒකේ අනිත් ස්වභාවය. දෝමනස්ය ප්‍රකට නම් සෝමනස්ය ප්‍රකට නම් උපේක්ෂා ප්‍රකට නම් ඒවායේ ඇති වෙන්නේ නැති. ඒක හොඳට අහගන්න කියලා පින්නත් අපි පින්නතුන්ට අවධාරණය කරනවා නැවත නැවත. මේ මජ්ක්‍ධිම නිකායේ දැන් පින්නතුන්ට තේරි ගැටි කියලා අපට හිතෙනවා. ගෞරවනීය මහා සංඝරත්නය මේ දේශනා කරන සමහර සූත්‍ර නම් ඇත්තටම සාමාන්‍යයෙන් අපිට හරිම පහසුවෙන් ගෝචර වෙනවා. නම් ඊළඟට අපිට හරියට හරියට දැනෙන ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ බොහෝ අත්දැකීම් කියවන සූත්‍ර තියෙනවා. නමුත් එහෙම තාම අත්දැකලා නැති හැම විදර්ශනාවලට බර වෙච්ච සමහර සූත්‍ර දේශනා මේ මජ්ක්‍ධිම නිකායේ බොහෝ තැන්වල තියෙනවා. ඉතින් ඒවත් අපි දැඩි අවධානයකින් හොඳට අසමින් අපි සඳහන් කළා දේශන ආරම්භ කරද්දී පොතක මේ සටහන් කරගන්න. අද මේ සූත්‍රයේ දේශනා කළේ මේ සූත්‍රයේ මෙහෙම මෙහෙම කාරණා විග්‍රහ කෙනෙකුට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මගේ ගාව සූත්‍ර පිටක පොත තියෙනවා. දැන් මේ උදාහරණයක් ගත්තට පස්සේ දැන් බහුවේදනී සූත්‍රයක් සාකච්ඡා කරනවා. එතකොට අපි පින්නත් කෙනෙකුට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මගේ ගාව බහුවේදනී සූත්‍ර පොත තියෙනවා. නැත්නම් ස්වාමීන් වහන්සේ මට ඉන්ටර්නෙට් එකෙන් මේකට යන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මොකද දන්නවද? ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපි හිතමු දැන් ඊයේ දවසේ දේශනාවක සූත්‍රයක් තියෙනවා නම් හරිය කලින් දවසේ කරේ අපි හිතමු දේශනාවේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සමහර කාරණා විස්තර කරන්නේ. ගරු සාමින්හන්සල මොකද කරන්නේ? සූත්‍ර පිටකෙන් හරි අභිධර්ම පිටකෙන් හරි විනය පිටකෙන් හරි. මොකද සමහර සූත්‍ර විග්‍රහ කරද්දී විනය පිටකනුත් ගන්න දේවල්. එතකොට අන්න එහෙම ඒ සූත්‍රයක් දේශනා කරද්දී පොතේ තියෙන සූත්‍රය දේශනා කරද්දී ඒ සමහර සූත්‍ර කාරණා කෙටියෙන් නම් විස්තර කළ තියෙනවා. අන්නේ කෙටියෙන් විස්තර කරපු එක පුළුල්ව විස්තර කරන්න සංයුක්ත නිකායෙන් ගන්නවා. අංගුත්තර නිකායෙන් ගන්නවා. දීඝනිකායෙන් ගන්න. මහා වග්ගපාලියෙන් ගන්න. ඊළඟට අභිධර්ම පිටකයේ තියෙන ග්‍රන්ථයකින් ගන්න. නැත්නම් අටුවාවකින් ගන්න. විසුද්ධි මාර්ග ආදී අටුවාවකින් නැත්නම් ගන්න. ටීකාවකින් ගන්න. එතකොට මේ සූත්‍රය තුල තියෙන කාරණා විග්‍රහ කරන්න අනිකුත් ත්‍රිපිටක ධර්මයේ තුල අඩංගු කාරණා එකතු කරද්දී අපේ අවබෝධයේ පුළුල් වෙන්න ඒක හේතු වෙනවද නැද්ද? අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන ගරු ස්වාමීන් වහන්සේලා මේ සූත්‍ර දේශනා සිද්ධ කරද්දී මේ සමහර කාරණා විස්තර කරද්දී අනිකුත් ධර්ම ග්‍රන්ථවල තියෙන කාරණා වටින කාරණා එකතු කරගන්න නිසා අන්නේ අපිට ඉක්මනට ඉක්මනට සටහන් කරගන්න පුළුවන්. හරියම වටිනවා. අපට නම් මතකයි පින්නත් අපි ඉස්සර ගෘහත් ජීවිත ගෙවන කාලේ කර්මස්ත්‍රෝණය කරන්නේ. ධර්ම දේශනාවක් අවසන් වෙද්දී මොකද වෙන්නේ? අපිට ඒ ධර්ම දේශනාව සටහන් කර ගැනීම තුළ දෑත්වල අධික කැක්කුම් බව ඇති වෙනවා. මොකද අපි ඒ ගෘහස්ථ ජීවිත ජීවිත කාලේ එච්චරම මේ වර්තමාන තරම් තාක්ෂණික දියුණුවකුත් තිබ්බේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ගරු ස්වාමීන් වහන්සේනම ධර්ම දේශනා කරද්දී මේ දේශනා වේගයෙන් අපි සටහන් කරපු අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඒ සටහන් කරපේ නැවත වාරයක් බොහෝම පිළිසිදු පිළිවෙලක පිළිසිදු පොතක සටහන් කරගන්න. කාලයක් ගිහිල්ලා නැවත නැවත බලනවා. හරියට සතුටු වෙනවා. එතන ධර්ම ප්‍රීතිය උපදින. ධර්මයට ගරු කිරීම, ඒ ධර්මයට සටහන් කිරීම, නැවත නැවත ආවර්ජනා කිරීම ධර්ම ප්‍රීතිය උපදිනවා. ඒ නිසා අපි සිහිපත් කරනවා මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ඊළඟට දීඝ නිකාය ආදී එහෙම අපි ගරු සංඝාසන දේශනා කරනකොට ඒ සූත්‍රය මා සතුයි කියලා නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා කියලා හිතන්නේ නැතුව අලුත් අලුත් කාරණා මේවට අමුණනවා. මල් වැලකට අලුත් අලුත් මල් ලබනවා වගේ මේවට එකතු කරන නිසා මේවායේ වැදගත් තමයි ක්‍රේ තේරුම් අරගෙන හොඳට සටහන් කරගන්න හොඳට ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට අපි කතා කරේ වේදනා දෙකක් කොට, වේදනා තුනක් කොට, ඊළඟ වේදනා පහක් කොට. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා චති වේදනා වුත්තා මයා පරියායි. ඒ කියන්නේ ආනන්දයන් වහන්සේ දේශනා කරනවා වේදනාව හයක් කොට මම දේශනා ඒ මොකද්ද වේදනාව? ඇහැ කරමුණු වෙන වේදනාව. චක්කු සංපස්සද වේදනාව. කනට අරමුණු වේදන වෙන වේදනාව. සෝත සංපස්සද වේදනාව. ගාන සංපස්සද වේදනාව. ජීව සංපස්සද වේදනාව. කාය සංපස්සද වේදනාව සහ මනෝ සංපස්සද වේදනාව. මෙතනදී චක්කු සෝත ගාන ජීවා කාය කියන පහ කාමාවචරයි. මනෝ සංපස්සද වේදනාව භූම හතරේම පහළ වෙනවා. හැබැයි ලෝකෝත්තර භූමියේ වේදනාව අපි දර්ශනාට ගන්නෙ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අට්ඨාරස වේදනාවුත්තා මනාපරියයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ වේදනා 18ක් පිළිබඳව බලන්න ඒක විග්‍රහ කරලා තියෙන හැටි. සෝමනස්සය සමග හැසිරෙන වේදනා. ඒක පොඩ්ඩක් අපි තේරුම් ගමු. දැන් අපිට අරමුණු ලැබෙන දොරටු හයක් තියෙනවා. එතකොට ඇහැට අරමුණු වෙනවා නම් යම්කිසි ශරීරයක් හරි මොකක් හරි යම්කිසි පරිසරයක් හරි අනේ පරිසරය අනුව අපට ලැබෙන අරමුණු තුළ සතුට සෝමනස්ය උපදනවා නම් ඒකට කියන ඉෂ්ඨාරම්මන. එතකොට ඇහැට අරමුණු වෙන ඉෂ්ඨාරම්මන තුළ උපදින සෝමනස්ස සාගත වේ. කනට ඇහෙන ශබ්දාරම්මන හමුවේ ඇති වෙන සෝමනස්ස සාගත වේද. නාසයට ඇතෙන් දැනෙන ගන්ධ ඉෂ්ඨාරමණ වශයෙන් ලැබෙනකොට එතන සෝමනස්ස වේදනා. ඊළඟට දිවට, කයට, මනසට. එතකොට ඒ හයට අරමුණු වෙන ඉෂ්ඨාරම්මන හැමේ වේදනා කියද්ද සෝමනස්ස වේදනා 6යි. මේවා මෙහෙම තමයි විදර්ශනා කර කර ශාල්ක ඉස්සරහට යන්නේ. කා එක ඇලි කඩ කඩ කඩ කඩ විදර්ශනා ඒකට කියනවා සම්මර්ෂණය. ඊළඟට දෝමනස්සේ සමග උපදින වේදනා. දෝමනස්සේ සමග හැසිරෙන. දෝමනස්සේ සමග හැසිරෙන වේදනාව. ඒ කියන්නේ අනිෂ්ඨාරම්මන හමුවේ අනිෂ්ඨාරම්මනයක් ඇහැට තරහකාරයක් කියව දැක්කට පස්සේ අනිෂ්ඨාරම්මන යන්නේ. ඒ අනිෂ්ඨාරම්මනය හමුවේ දෝමනස්සේ ඇහැ ඇසුරු කරන උපදින. කන ඇසුරු කරන උපදින. නාසය ඇසුරු කරන එහි උපදින දෝමනස්ස වේදනාව. දිව, කය, මනස. එතකොට මේ හය ඇසුරු කරන දෝමනස් වේදනා අනිෂ්ඨාරම්මන හැමේ ඊළඟ මදහත් ආරම්මන හැමුවේ ඇහැ කන නාසය දිව කය මනස ඇසුරු කරගෙන හයයි. එතකොට සෝමනස් සමග හැසිරෙන හයයි, දෝමනස් සමග හැසිරෙන හයයි, මදහත් බව සමග හැසිරෙන හයයි. 10. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අට සතම් චත්තින් සාපි චත්තින් සාපි වේදනා උත්තමය පරියායතෙන ඊළඟ බුදුන් වහන්සේ දේශනා කළා වේදනා 36ක් පිළිබඳව අන්න ඒක ටිකක් විග්‍රහ කරන්න වෙනවා එතන තියෙන්නේ 6ව 6ක් පළවෙනි එක සඳහන් කරනවා පංචකාම ගුණ ඇසුරු කළ සෝමනස්සය පංචකාම ගුණ ඇසුරු කළ සෝමනස්සය කියලා කියන්නේ එයින් හයක් කියනවා බුදුන් වහන්සේ අර අපි කලින් සඳහන් කළා වගේ එතනදි ගන්න මෙහෙම. ඇහැ ඇසුරු කරගෙන, කන ඇසුරු කරගෙන, නාසය ඇසුරු කරගෙන, දිව ඇසුරු කරගෙන, මනස ඇසුරු කරගෙන ඇහැ, කන, නාසය, දිව, කය ඇසුරු කරගෙන පහයි. ඊළඟට මනස ඇසුරු කරගෙන ඇහෙන් දකිද්දි සෝමනස වේදනාවක් දෙනවා. කනෙන් ඇහෙද්දි සෝමනස වේදනාවක් දෙනවා. නාසයෙන් දිවෙන් කයෙන් ඒ ගන්ධ රස ස්පර්ශ දැනෙද්දි සෝමනස වේදනාවක් දෙනවා. අත් ඒ ඒ Taman අතීතයේ විඳ දෙයක් මතක් අන්න ඒක මනස ඇසුරු කරගෙන උපදින සෝමනස වේදනා. දැන් පාසල් කාලයේ පාසල් කාලයේ කියන අතීතයේ විඳ කාමයෝ ටිකක් ඊළඟට හැකියාවක් කරන්න එහෙම අතීතයේ මොනවා හරි සිද්ධියක් එහෙම තියෙනවා නම් කාමයන් ආශ්‍රිතව පංචකාම ගුණ ආශ්‍රිතව විඳපු ඒක මතක් වෙනකට තියෙනවානේ. අන්න එතකොට මනස ඇසුරු කරගෙන උපදින සෝමනස්ස වේදනාව. ඒ විදිහට හයයි. ඊළඟ දේශනා කරන විශේෂ කාරණාව නෙක්ඛම්මය ඇසුරු කළ සෝමනස්ස වේදනා හයක් තියෙනවා. අන්න ඒක හරි වැදගත්. මෙතන මේ නෙක්ඛම්මය ඇසුරු කළ සෝමනස්ස වේදනා කියන්නේ යම් කිසි කෙනෙක් පින්නත් අර ඇහැ කන නාසය දිවකය මනස ඇසුරු කරගෙන හටගන්න සෝමනස්ස වේදනාව අනිත්‍ය වශයෙන් දකින්න. දුක් වශයෙන් දකින්න. අනාත්ම වශයෙන් දකින්න. ඒ වේදනා සෝමනස්ස වේදනා විදර්ශනා වශයෙන් දකිද්දි මෙයාට එනවා ඒ වේදනාව පිළිබඳ තණ්හා දුරු වීම තුළ නෙක්ඛම්මය කියනවා. එයා ඒ වේදනාව ඒ සෝමනස් වේදනාව ගැන තිබ්බ තණ්හා නැති වෙනවා කියන්නේ එතකොට එතන තියෙන්නේ නෙක්ඛම්. අනේ නෙක්ඛම්මයේ තුළ සෝමනස්යක් තියෙනවා. ඒ කියන්නේ මේ කාමයන් ඇසුරු කරද්දී පංචකාම ගුණයන් ඇසුරු කරද්දී විතරක් මේ පිළිබඳ සෝමනස්ය තියෙන්නේ. පංචකාම ගුණයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ දකිද්දී පංචකාම ගුණයන් තුල උපදින සෝමනස්යන්ගෙන් අයින් වෙනකොටත් ඇති වෙනවා සතුටක් සොම්නසක්. ඒකට කියනවා නෙක්ඛම්මේ ඇසුරු කරන සොම්නසය කියලා. එතකොට ඒක ඇහින් දක්න දේවල් විදර්ශනා කළොත් ඇහැ ඇසුරු කරගත්ත නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස වේදනා. කනට ඇහෙන ශබ්ද හමුවේ ඇතුළ සොම්නස වේදනා විදර්ශනාවට අරගෙන තුළ උපදින එයාට කන ඇසුරු කරගෙන නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස වේදනා. මේ විදිහට ඇහැ කන නාසය දිවකය මනස ඇසුරු ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස්ස වේදනා. පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස කියන්නේ මොනවද? ඒ කියන්නේ අප්‍රිය රූප, අප්‍රිය ශබ්ද, අප්‍රිය ගන්ධ, අප්‍රිය රස, අප්‍රිය පහස සහ අප්‍රිය මතකය. අකමැති. මේ අන්න දෝමනසය හට ගන්නවා. ඇහැ කන නාසය දිවකය මනස කියන හයෙන් එතකොට හට ගන්නවා. ඒක පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස වේදනා. එතකොට නෙක්ඛම්මය ඇසුරු කළ දෝමනස්ය කියලා ගන්නේ කොහොමද? දැන් එතනදි සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට සහතන් වහන්සේලාගේ රහත් සුඛ ගැන මතක් වෙනවා. සෝතාපන ශ්‍රාවකයෝ සෝතාපන භාවිතුර ලැබෙන සැප ආදී ගැන දැනගන්න. එතකොට මෙයාට දෝමනස්යක් උපදිනවා. අනේ දෙයනේ මට ඒ සෝතාපන ශ්‍රාවකයෙක් විදින සුවේ විඳින්න නෑනේ කියලා දෝමනස්යක් උපදිනවා. අන්න ඒ වගේ දෝමනස් වලට කියනවා නෙක්ඛම්මයේ ඇසුරු කළ දෝමනස කියනවා. අන්න එහෙම ඇහැ කන නාසය දිව කය මනස ඇසුරු කරන් හයයි. ඊළඟට පස්කම් ගුණ ඇසුරු කළ උපදින උපේක්ෂා වේදනා හයයි. ඊළඟට ඒ විදර්ශනාව තුළ උපදිනවා උපේක්ෂා. විදර්ශනා උපේක්ෂා තියෙන අන්න ඒකට කියනවා නෙක්ඛම්මයේ ඇසුරු කළ උපේක්ෂා. එතකොට දැන් පින්නතුන මතක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තියෙනවා. ඇහෙන් දකින කැමැති සහ අකමැති දේවල් කියලා කොටවල් දෙකකට බෙදලා ඒ කැමැති අකමැති දේවල් වල විදසුන දකින්නේ කොහොමද? සංකත පරිසම්පන්න ඕලාරික. එතකොට මොකද වෙන්නේ? උපේක්ෂාවකටපත්. අන්න ඒක නෙක්ඛම් උපේක්ෂා. ඊළඟට කනට ඇහෙන ශබ්ද කොටස් දෙකකට බෙදෙන කැමැති අකමැති වශයෙන් ඊළඟට ඒක සංකත පරිසම්පන්න ඕලාරික වශයෙන් දර්ශනා කරද්දී ඉන්නේ මොකද? විදර්ශනා උපේක්ෂාවක්. අන්න ඒක නෙක්ඛම් උපේක්ෂාව. අන්නේ නැහැ ගන්න නාසය දිවකයි මනස ඇසුරු කරගෙන උපේක්ෂාව පහළ වෙනවා. එතකොට දැන් කීයක්ද මෙතන? 36යි. අපේ කාලයේ අවසන් ඇත්තට දැනට අවසන් නමුත් ඉතාම කෙටියෙන් සිහිපත් කරන්න. එතකොට මෙතන 36ක් තියෙනවා. පස්කම් ගුණ ඇසුරු කළ සෝමනස්ස 6යි. නෙක්ඛම්ම ඇසුරු කළ සෝමනස්ස 6යි. පස්කම් ගුණ ඇසුරු කළ දෝමනස්ස 6යි. නෙක්ඛම්ම ඇසුරු කළ දෝමනස්ස 6යි. පස්කම් ගුණ ඇසුරු කළ උපේක්ෂා 6යි. නෙක්ඛම්ම ඇසුරු කළ උපේක්ෂා 6යි. ඊළඟට තව තියෙන්නේ කීයද? 100ක්. ඔන්න ඔය 36 මෙයා ගන්නවා අතීත වශයෙන්. ඔය හැම අතීත අතීතෙත් අපි අත්දැකලා තියෙනනේ. අන්න අතීත වශයෙන් දකින්න. ඔය හැ ඊළඟට ගන්නවා අනාගත වශයෙන්. අර 36 අනාගත වශයෙන් ගන්නවා. ඒ 36ම අතීත වශයෙන් ගන්නවා. ඒ 36ම අනාගත වශයෙන් ගන්නවා. ඒ 36ම අච්චුප්පන්න මේ වර්තමාන වශයෙන් ගන්නවා. එතකොට කීයද 36 තුන 108යි. පුළුල් විදර්ශනා විදර්ශනා වේදනා ස්කන්ධ විදර්ශනා කරද්දී කියන්නේ අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඕලාරික සුකුම කියන කින්නදී මෙතන තියෙන මහා වැඩ ගොඩක් තියෙනවා අපි මේ වැඩ කරන්නේ නැතුව බලාපොරොත්තු වෙන ප්‍රතිඵල සෝතාපන්න වෙන්න උත්සාහ කරනවා සෝතාපන්න වෙයි කියන මේ විදිහේ සම්මර්ෂණ කරන්නේ නැහැ වේදනා සම්මර්ෂණයක්. මේක මේ පැයක් කරන එකද මේ අපි මේ විග්‍රහ කළේ. පැය දෙකක් කරන එක. පැය හතරක් කරන එකද මේ දවස් ගණන් කරන විදර්ශනාව. ඉතින් අපි එහෙම විදර්ශනාවකින් තොරව කොහොමද පින්නත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සෝම සීලබ්බත පරමාර්ථ ආදී දුරු කරන්නේ. මේ විදර්ශනා හොඳට කරන කෙනා ඊළඟට මොකද කරන්නේ? මේ වේදනාදී හේතු විමසනවා. අනිතර හේතු විමසන්නේ තමයි ආත්ම සංකල්ප දුරු වෙන්නේ. වේදනාව තුළ මං ඉන්නවා කියලා හරි වේදනාව මම කියලා හරි ආදි වශයෙන් මේ වේදනාවමයි ආත්මය වශයෙන් හරි යම් යම් විෂයාකාර සක්කාය දෘෂ්ටි ටිකක් දාලා යම් දෘෂ්ටි තියෙනවා ඒවත් ඛණ්ඩණය වෙනවා හේතුඵල වශයෙන් මේ වේදනාව දකින්න. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශපද. ශප කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම කුණේ තුල යම් කිසි සැපයක් උපදිනවා නම් ඒ සැපයට එහාගේ සැපයක් ප්‍රථම ධානය තුල. ප්‍රථම ධානයන්තුලියක් සැපයක් කරන ඊට එහාගේ සැපයක් දෙතිය ධානය. ඊට එහාගේ සැපයක් තෘතිය ධානය. ඊට එහාගේ සැපයක් චතුර්ථ ධානය. ඊට එහාගේ සැපයක් ආකාසඤ්ඤායතනය තුන. ඊට එහාගේ සැපයක් විඥානඤ්ඤායතනය තුන. ඊට එහාගේ සැපයක් ආකින්චඤ්ඤායතනය තුන. ඊට එහාගේ සැපයක් නේව සංඥා නා සංඥායතනය තුන. ඊට එහාගේ සැපයක් නිරෝධ සමාපත්තිය. එතකොට කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන පුළුවන් නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අතිත්තක අවස්ථාව. ඒ කියන්නේ හිත නිරුද්ධයි. හිත නිරුද්ධ වෙලාවක කොහොමද සැපයක් තියෙන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි තැනක දුක නැත්නම් ඒකත් සැපයක් කොට මම ධර්මයේ දේශනා කරනවා. යම් කිසි තැනක දුක නැත්නම් ඒක සැපයක්. එහෙනම් නිරෝධ සමාපත්තිය තුල චිත්ත චෛතසිකයන් තුළ උපදින ඇතිවීම නැතිවීම තුන මතින දුකක් වෙනවා ඒක තොරයි. එහෙනම් ඒක සැපයක්. ඒතර නිරෝධ සමාපත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුම් සැපයක් කොට උතුම්ම සැපයක් ඉතින් දේශනා මෙතකින් අවසන් කරනවා සූත්‍රේ නම බහුවේදනීය සූත්‍රය හැම දිනාටම තුනුරුවන් ගණන්ත ආශිර්වාදයෙන් ගැඹුරු විදර්ශනාවලට යොමු වීමට අවශ්‍ය කායික මානසික ශක්තිය නැවත නැවත ලැබේවා මේ උතුම් බුදු සසුනේම නිර්වාණ අධිගමන ලබත්තා කියලා ප්‍රාර්ථනා ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිතවා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරං Thank you.